ලුව සහිත සෑමටම අපි මේ මාසී වැඩසටහනට හතරවෙනි වැඩසටහන මේ දිනවල සදපරිස්සාව දැඩි සුලං මා හිතනවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ කාල ගුණයෙන් ඔබට ඔබේ කවුලේ ඇත්තන්ට හිතවතුන්ට කිසිදු දුවදුරක් නැතුව ඇති නොවේවා කියා එමෙන්න මේ පවතින ලෝක වසංගත తත්වේ ඒිනොත් ඔබටත් ඔබේ හිතවත් දන්නා අසල්වාසී කිසි කෙනෙකුට උවදුරක් නොවිය ඇති කියා හිතනවා උවදුරක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ හෘදයාංගම වූ ආදරණීය වූ ප්‍රාර්ථනයත් එක්ක අපි මෙත්මග අද වැඩසටහන ආරම්භ කරමු. කල්‍යාණ මිත්‍රවරුනි මෙත්මග මෛත්‍රියට පාර සහ මෛත්‍රියෙන් යන ගමන එක පැත්තක් එකින් මෛත්‍රිය පාරක් අනිත් පැත්තෙන් වාහනයක් ඉතින් මේ තමයි මෛත්‍රියේ තිබෙන ආශ්චර්යමත් බව එක පැත්තකින් යම් යම් ව්‍යායාමයන්හි යෙදුනහම යම් යම් අභ්‍යාසයන් ප්‍රගුණ කළහම යම් යම් කැපකිරීම් ජීවිතේ කළහම What? this house targeted the more are people මෛත්‍රියෙන් ප්‍රමුදිත වෙන්නට පිළිවන් ඒ මෛත්‍රිය තියෙන තැනට අපිට යන්න පිළිවන් අපි මෛත්‍රිය බවට පත් වෙන්න පිළිවන් ඉන් පසුව මේ මුළු සසරින්ම එතර වෙන මේ හැම ජරමරයකින්ම එතර වෙන ඒ ගමන බොහොම සුව පහසුවෙන් මෛත්‍රිය යානාවක් කරගෙන අපිට යන්න පිළිවන්. ඉතින් මේ ගැනයි අපි දිගින් දිගටම භාවනා කරමින් සාකච්ඡා කරමින් පැමිණියේ මේ මෙත්මග වැඩසටහනේ එත් අපිට හිතුණා මෙවන් කාලෙක භාවනා මධ්‍යස්ථානයකින් විශේෂයෙන් නිල්ලඹින් මේ හිතවතුන්ට, කල්යාණ මිත්‍රයන්ට මේ රටට ලෝකයට දෙන්නට පිළිවන් හොඳම ත්‍යාගය, පිළිණය, ආශිර්වාදය, ශාන්තිය මේ මෛත්‍රයයි කියා ඒ පරම විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් මේ වැඩසටහන් මාලාව අප හැම දෙනාම එකතු වී සංවිධානය කරන්නේ. පහුගිය වැඩසටහනය ය වෙනස් තාලේ වැඩසටහනක් බව වැටහෙන්නට ඇති. එහිදී අර අපේ රටේ අපේ රටේ පමණක් නෙමෙයි මේ බුරුමේ පෞරාණික ඒ ආරාම ආරාමික මෙත්තා සජ්ජායනාව ඇහුම්කන් දෙන්න අපිට අවස්ථාවක් ලැබුණා නිලඹට සම්බන්ධ හිතවති හිතවත් දියණිය ඒ මෙත්තා ඉපරෙණි සජ්ජහායනය pāli භාෂාවෙනුත් එහි සරල අනුවාදය සිංහල භාෂාවෙනුත් සංගායනා කළා ඒ ඒකම ඒට ලැබුණු ප්‍රතිචාර බොහොමයි විශේෂයෙන් ඒ සජ්ජායනේට එදිනේදී සංගායනේට ඊටාම ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම කනගාටුයි කියන්ට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ඒ වැඩසටහන සතිපතා කෙරෙයි කියා. ඉතින් ඊළඟ සතියේ වැඩසටහන බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. මේ මාස්පතා කෙරෙන මාසික වැඩසටහන් මාලාවක්. ඉතින් ඒ නිසා පළමුවෙන්ම ඒ අපි පහුගිය කාලේ ඒ සතිපතායේ වැඩසටහන කෙරෙයි කියා බලාගෙන සිටි කල්යාණ මිත්‍ර ඔබ සැමදෙනාගෙන්ම සමාවාය දිනවා කිසියම් වූ අපහසුතාවයකට ලක් වුණා නම් මත් නිසාද කාලය බොහොම වටිනවා. ඉතින් ඔබේ වටිනා කාලය කැප කරලා මේ සෙනසුරාද තුනහමාරට බලාගෙන හිටියනම් ඒ ගැන සමාවය දිනවා. ඒ මෛත්‍රී සංගායනාව බොහෝ දෙනෙක් එහි අඬපතිය ඉල්ලලෙවලා තිබුණා. ඒ හැම දිනාටම ලැබෙන්නට ඇති. ඒ වගේම තවත් විවිධ මධ්‍යස්ථාන වලින් අවසර ඉල්ලලා තිබුණා. එය වාදනය කරන්නට නැත්නම් ප්‍රතිවාදනය කරන්නට ඉතින් මේ සියල්ලෙන්ම පැහැදිලි වෙනවා මෙහි තියෙන ප්‍රබලත්වය. නැවත නැවත ඒ දියණියට ඔබ අප හැමදෙනාගේම පුණ්‍යානුමෝදනාව කෘතඥතාවය මේ වැඩසටහන ආරම්භයේදීම පුද කරන්ට කැමැති. ඊටාම කැපවීමකින් තමා ඒ සංගායනාව කළේ එතුමිය. කොපමණ කැපවීමක් කළාද වචනින් කියන්න බෑ. ඒ කියන සියලුම ගෘහ කටයුතු එක්ක ඒ මට්ටමට එය සංගායනා කරන්ට ඊළඟට ඒක බුගුරෙන් පිට වෙන හඬකට එහා ගිය හදවතින් ආධ්‍යාත්මයෙන් නැගෙන නින්නාදයක් බවට පත් කරන්නට මොන තරම් සියුම් වෑයමක ඉතුමියේ දෙන්න ඇද්ද ඉතින් ඒ ඒ නිසාම බොහෝ දෙනෙකු අපට කියා තිබුණා එයින් ලොකු ප්‍රතිඵලක් ලැබුණු බව අප කීවා මේ මේට සවන් දෙන්න මේ ඒ සංගායනාවට එකතු වී සංගායනා කරන්න ඒ තුල ජීවත් වෙන්න. ඉතින් එහෙම උත්සාහ කළ සමහර කල්යාණ මිත්‍රයන් එහි ප්‍රතිලාභයන් පිළිබඳ අපව දැනුවත් කර තිබුණා. ඒ හැම දිනාටමත් බොහොම පිං. ඉතින් මේ වැඩසටහනේ මැදදිත් අපි බලාපොරොත්තු වෙනවා නැවතේ ඒ මෛත්‍රී මෙත් සංගායනාවේ සිංහල අනුවාදයට සම්බන්ධෙන්ට භාවනාවක් විදිහට කල්‍යාණ මිත්‍රවරුනි මේ ඒ සමගම අපි පහුගිය වැඩසටහනේදී යම් යම් ඡායාරූප ටිකක් දකින්නට පෙනෙන්නට සැලැස්සුවා මේ ජලය සම්බන්ධව කළ විද්‍යාත්මක පරීක්ෂණය ගැන 2006 වර්ෂයේ විතර මේ ජපානයේ හිටිය විද්‍යාඥයෙක් එතුමා මේ ජලයේ අණු මවුල වල ඒ ඡාය රූප අරගෙන නිකන් සාමාන්‍ය ජලයේ අණුවේ හැදේ කොහොමද ඊළඟට දූෂිත වෙච්ච පරිසර දූෂණය නිසා බලපෑමට ලක් වූ ජලයේ අනුස ස්වභාවය කොහොමද හැදේ ඊළඟට මේ ඔය මහා ഘോഷා තියෙන පරිසරයක එහෙම නැත්නම් ওই ජෑස් සංගීතයේ බලපෑමට ලක් වූ ජලී හැඩේ කොහොමද ඒකම මේ බෞද්ධ පිරිත් සජ්ජායනා කරාම අර අර දූෂණයට ලක්වෙච්ච ගංගාවේම ජලයට පිරිත් කිව්වහම ඒ ජලයේ මොන තරම් හැඩේ වෙනස් වුණාද සහ මේ මෛත්‍රී දී ඒ ජලයේ උත්තර වෙනස් වුණාද කියන මේ ඡායාරූප පෙළක්ම අපි ඉදිරිපත් කළා. දැන් මේ මෙතන මේ වැදගත් කාරණය තමයි මේ භෞතික ලෝකයේ කියන්නේ මානසික ස්වභාවයන් මත වෙනස් වෙන දෙයක්. අපේ සිතිවිලි වලට අනුව අපේ ශරීරය වෙනස් වෙනවා. ඒ අපි අත්දකිනවා. අපි ද්වේෂ සිතක් ඇති වුණාම දෝෂ චේතසිකයක් පහළ වුණාම ඒ දෝෂ චේතසිකේ අපිට පේන්නේ නැහැ වෙන කෙනෙකුට පේන්නේ නැහැ චේතසික දැකපු කෙනෙක් නැහැ ඇහි ඕ උපකරණයකින් හැබැයි ඇහැට නොපෙනුනාට ඒ දෝෂ චේතසිකයක් නැත්නම් මේ ද්වේෂ සහගත සිටිවිල්ලක් පහළ වුණාම තව කෙනෙකුට කියන්න පිළිවන් මෙයාට තරහ ඇවිල්ලා කියලා. ඒ අර දෝෂ චේතසිකේ නැත්නම් ද්වේෂ චෛතසිකේ දැකලා නෙමෙයි. හැබැයි අර ඇස්තිචේ වෙනස, මූණේ වෙනස, කටහඬේ වෙනස, ඇවිදීමේ වෙනස වාහනේ පදවනවා නම් ඒ පදවන විදිහේ වෙනස අතු ගන්න කොට ඒ තියෙන වෙනස මේ හැම දෙයකින්ම. ඒතර මේ හැම එකක්ම සිතිවිල්ලට අනුව වෙනස් වෙනවා. මේ භෞතික ලෝකය මහ ඝනසං මහ හැදිදැඩි රළු රළු ගලක් වගේ පෙනුනට භෞතික කිව්වහම අපිට හිතෙන්නේ මහ ශක්තිමත් දෙයක් කියන අදහසනේ. එහෙම ඇති. නමුත් ඒ භෞතික ලෝකය නැතිනම් මේ භෞතිකය සිටිවිල්ල මත රඳා පවතින දෙයක්. මේකේ අනිත් පැත්තත් වෙනවා. සිටිවිලි වෙනස් වෙනවා භෞතික පරිසරයට අනුව. දැන් අර විදිහට කෙනෙක් නුරුස්නා භවින් යුතුව වාහනයක් පදවනකොට එය දකින අනිත් අය නුරුස්නා භාවයටපත් වෙලා ඒ අයත් ඒ විදිහට වාහනේ හදවන්න පිළිවන්. ඉතින් මේව බෝ වෙනවා. මේ සිතිවිලි ශරීරයට බෝ වෙනවා. ඒ ශරීරයේ හැසිරීම අනිත් අයගේ ශාරී කායික හැසිරීම වලට බෝ වෙනවා. දැන් මේ විදිහට මේ මේ සිතිවිල්ල පිට පිළිවන් ලොකු විපර්යාසයක් භෞතික ලෝකේ කරන්නේ. ඉතින් හැමදේම කෙරෙනවා. අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපට වැටහුණත් නොවැටහුණත් කල්යාණ මිත්‍රවරුනි එය නිරන්තරයෙන්ම සිදුවෙනවා. ඉතින් ඒ නිසයි මේ මෛත්‍රිය හරි වටින් මේ මෛත්‍රිය කරන වෙනස වෙන කිසිම භෞතික ශක්තියකට කරන්න බෑ. භෞතික බලයකට කරන්නත් බෑ. අපි දන්නවා දැන් ධනය භෞතිකයි, බලය භෞතිකයි, කායික ශක්තිය භෞතිකයි. හැබැයි මේ භෞතික වුණු ධනය, බලය, කායික ශක්තිය මේ හැම දෙයක්ම පරදිනවා ආදරේ ඉදිරියේ. අනුකම්පාව ඉදිරියේ කරුණාව ඉදිරියේ දයාව හමුවේ මේ හැම දෙයක්ම කරති. ඉතින් අනිත් පැත්තෙන් දයාවක් නැති ආදරයක් නැති කරුණාවක් නොලබන ජීවිතයකට මේ ධනය බලය කායික ශක්තිය නේ විහිළුවක් වගේ. ඒවා කිසි අර්ථයක් නැහැ. ජීවිතයේ රසය, ජීවිතයේ සුන්දරත්වය, ජීවිතයේ තියෙන සැබෑ හරය දැනින්නේ නැහැ. එහෙම ජීවිත තිබෙනවා. ආදරයක් නැති, දයාවක් නැති, කරුණාවක් නැති ආදරයක් දයාවක් කරුණාවක් බාහිරිනුත් Tamanට ලැබෙන්නේ නැති තමනුත් බාහිරට දෙන්නේ නැති හැබැයි දාණයෙන් බොහොම පොහොසත් බලේනුත් පොහොසත් ලෝකෙම බය කරගෙන ඉන්න පුළුවන් මුළු ගෙදරම ගමම රටම මහද්වීපේ හැබැයි හරි දුක්පත් ඒ දුක්පත් බව දැනෙනවා හැබැයි මොනව නැති වුණත් ආදරයක් ලැබෙන විට, දයාවක් ලැබෙන විට, සෙනෙහසක්, ලැබියාවක්, කරුණාවක් ලැබෙන විට ලොකු පොහොසත් කෙනෙක් කියන හැඟීම ඇති වෙනවා. මේ මෛත්‍රිය කියන්නේ එහෙම සරල සාමාන්‍ය ආදරයක්, දයාවක්, සෙනෙහසක්ම නොවේ. ඒට වඩා බොහොම පළල්, බොහොම පිවිතුරු නිකලස් පැත්තට නිරාමිෂ පැත්තට නැඹුරුණු চৈতසිකය ශක්තිය ධර්මතාවක් ඉතින් මේ හරි ලේසි කුපිත වෙන්න අපි කවුරුවත් මහන්සි වෙන්නේ කුපිත වෙන්නේ. කෝප වෙන්න අපි කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. નિરાයාසයෙන්ම නිරුත්සාහකවම අපිට ඕනේ නැති වුණත් කුපිත වෙනවා. හැබැයි කුපිත නොවි ඉන්නට අපි උත්සාහයක යෙදෙන්නට ඕන. ඉතින් මේ මෛත්‍රිය පැලවෙන්නේ මෛත්‍රිය වැවෙන්නේ මෛත්‍රිය වැඩෙන්නේ මෛත්‍රියේ මල්ඵල නෙලා ගන්නට ලැබෙන්නේ ඒ වෙනුවෙන් උත්සාහ කරන ඒ වෙනුවෙන් කැපවීමක් කරන කෙනෙකුට පමණයි. ඉතින් මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් අවශ්‍ය නැහැ. කල්යාණ මිත්‍රවරුනි. මේ දහමට අනුව නම් මේ අසුරු සැනක් අසුරු සැනක් මේ ඇඟිලි දෙකක් මෙහෙම එකට ගහන ඒ මොහොතක් ඒ අච්චාර සංගත අච්චාර සංගත ඒ කියන්නේ අසුරු සැනක් ඒ මොහොතක් කෙනෙක් මෛත්‍රිය වඩනවද මෛත්‍රිය ඇතුළේ ජීවත් වෙනවද එය එහි මහත්ඵලයේ මහානිසංසය සම කරන්න බෑ කියනවා මේ ලෝකේ තියෙන ඉහළම පින්කමකටවත් මහා පින්කම් ලෝකේ කරන්න පුළුවන් හැබැයි ඒ සියලුම පින්කම් වලට වඩා උසස් මහත්ඵලයි මහා නිසංසයි එක අසුරු සැනක මොහොතක දිනෙකට අවන්තවම මෛත්‍රියත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් මෛත්‍රිය බවට පත් වෙන්නට පිළිවන්නා. ඒ අව්‍යාජ මෛත්‍රියේ උල්සත බවට පත් වෙන්නට පිළිවන්නා. දැන් මේ වගේ නිර්දේශයන් ගණනාවක් අපිට දහමේ මුණ ගැහෙනවා මේ මෛත්‍රිය වර්ණනා කරලා තිබෙන එය අනුමත කරලා තිබෙන, එයට පොළඹවන, එහි ගමන් කරන්නට දිරිමත් කරවන දහම් ප්‍රකාශයන් බුදුබණ බුදු ඔබදන් හැබැයි මොන හේතුවකට හෝ මෙපමණ වටිනා මෙපමණ බලවත් ශක්තිමත් මේ සුන්දර චෛතසිකය නැතිනම් ධර්මතාව අපි කෝඩිය පන්තියට දාලා තියෙනවා. මේ මෛත්‍රී භාවනාව පොඩි ළමයින්ට කරන්න තියෙන දෙයක්. එතකොට භාවනාව පටන් ගන්න අයට මුකුත්ම වෙන භාවනාවක් කරගන්න බැරි නම් කරන්න තියෙන භාවනාවක් ඒ වගේම මේ මේන් සංසාරේ දික් වෙන කතාවකුත් සමහර විට අහන්න ලැබෙනවා. මේක පොඩි ළමයින්ටත් කරන්න පිළිවන්. භාවනාව ආරම්භ කර නැත්තන්ටත් කරන්න පිළිවන්. සංසාරේ දිගටම ඉන්න හිතන අයට මෛත්‍රී භාවනාව වඩන්න පිළිවන්. ඒ වගේම සංසාරයෙන් එතෙර වෙන්න හොඳම වාහනයක් තමා මෛත්‍රිය. ඒ වගේම භාවනාවේ කොතන හිටියත් මුල හිටියත් මැද හිටියත් අග හිටියත් මෛත්‍රිය වඩන්න පිළිවන් මෛත්‍රිය බවට පත් වෙන්නට පිළිවන් මෛත්‍රියේ උල්පත වෙන්නට පිළිවන්. එහි උස් පහත් ભેදයක් නැහැ. එමෙන්ම මේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම රාශියක් එදත් තිබුණා අදත් තිබුණා ලෝකේ කවදත් දැන් එයින් ගාක් පෞරාණික මෛත්‍රී සත්‍යයනාවක් තමයි අපි ගිය වර වැඩසටහනේදී ඇහුවේ සවන් දුන්නේ ඒ බොහොම පැරණි. හැබැයි මා හිතන්නේ නෑ මේ බුදුන් වහන්සේගේ කාලයේටම යන ඒ ආරම්භයේ පමණ දීර්ඝයි කිය නමුත් සෑහෙන පැරණි මෛත්‍රී සත්‍යයනාවක් ඉතින් මේ සත්‍යයනා කියන වචනයත් අපි සරලව එදා කතා කළා මේ දල අදහස ප්‍රචලිත අදහස තමයි හොඳ දෙයක් ලස්සනට කීම සත්‍යයනා කියන්නේ හොඳ දෙයක් ඇත්තක් සත්‍යය යහපත් දෙයක් ලස්සනට කීම කියන සත්‍යහායනි. දැන් අපි දන්නවා පිරිත් සත්‍යහායනයේදී පිරිත් එක පැත්තකින් බුදුබණ ඒතර බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බණ කියන්ට නැතුව ඇති අපි අද පිරිත් කියන විදිහට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සජ්ජායනා කරා කියලා කියන්නේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සජ්ජායනා කළා. එතකොට මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කළා කියන්නේ දේශනා කළා කියන්නේ චිත්‍රක දේශනය. හැබැයි ඉතින් මේ දේශනා ශෛලියට පොඩ්ඩක් එහා ගිහිල්ලා අපි පිරිත් වලදී සජ්ජායනයකට එනවා කිසියම් රිද්මයකට කිසියම් ලයකට එක්තරා විදිහක ගායනයක්. හැබැයි ගායනය ඇතුලේ දැන් පිරිත් සජ්ජායනා කිරීමේදී මේ එහි නෑ මේ නැට වෙන තතියක්. හොඳට බලන්න මේ කාරණේ හරි වැදගත්. දැන් ගීතවල බොහෝ ගීතවල නැට වෙන ගතියක් තියෙනවා. ඊටාම ශාස්ත්‍රීය ගීතයක වුණත් යාන්තමට තාලය අල්ලන්න පිළිවන්. අත් දෙකෙන් මෙබීට අප්පුඩියක් ගහලා ළඟින් ළඟින් නොවුනත් දුරින් දුරින් හරි එක අප්පුඩියක් ඊළඟට ආයෙ ටිකකින් තව පාරක් තාලම් කොටින් ඔය අල්ලන්නේ තාලේ. ඒ වගේ මේ පොඩි නැට වෙන ගතියක් ගීතවල තියෙනවා. හැබැයි මේ පිරිත් සජ්ජායනයේදී එහෙම නැහැ. එහෙම තාලම්පටක් ගහන්න බෑ පිරිතට. සාමාන්‍ය පිරිතට ඒකේ නෑ. එහෙම අර එහෙම තාලයක් නෑ. ඒ කියන්නේ නටවන ගතියක් නෑ. එතන තියෙන්නේ සංසිඳවන ගතියක්. මේ කාරණය හරි හොඳට තේරුම් ගන්න මේ රිද්මයක් එක්ක කලඹවන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ මේ සිටිවිල්ලට එහා ගිහිල්ලා මේ වචනය, ශබ්දය, එහි තියෙන බලය ඒ බලයට පිළිවන් නටවන්න. හොඳට ඉන්න පිරිස නටවන්න පුළුවන්. උඩ පන්නන්න පුළුවන්, අඹරවන්න පුළුවන්. ඉතින් ඒ එක්තරා ක්‍රමයක්. ඒකේ හොඳ නරක වෙනම කතාවක්. ඒකේ හොඳත් ඇති නරකත් ඇති. ඉතින් නටන එක සාමාන්‍ය ලෝකේ නරක දෙයක් නෙවෙයිනේ. හැබැයි මේ පිරිතට එනකොට එහි තියෙන්නේ නටනට හිටිය ස්වභාවයක් සංසිඳවන ස්වභාවයක්. ඒ පිරිතට ඇතුලේ තියෙන්නේ බොහෝම අර නිශ්චල කරන ස්වභාවයක්. ඒ රිද්මය, ඒ කම්පනය, එහි තියෙන බලේ කරන්න පුළුවන් එක දෙයක් තමයි මහා කැළඹිල්ලක් මේ භෞතික ලෝකේ තියෙන මහා කැළඹීමක් නිශ්චල කරන්න පිළිවන් කම. ඉතින් අපේ අත්දැකීම් තියෙනවා මේ කල්යාණ මිත්‍රවරුන්ටත් ඒ අත්දැකීම් ඇති ඔය රෝහල් වලට එහෙම ගියාම ඊටාම වේදනාවෙන් බොහෝ විට අනතුරු වලටපත් වෙලා ඒ අනතුරු ඔය හදිසි අනතුරු වාට්ටු විකලාංග වාට්ටු වලට ගියාම විලාප දෙනවා ඇහෙනවා එතකොට කෑ ගහනවා ලතෝනි දෙනවා වේදනාව විවසන්ට බැරිව හැබැයි ඉතින් සමහරට පිරිත් ටිකක් සජ්ජහායනා කළාම ටික වෙලාවකට හරි ඒ හරිම නිශ්චලතාවයක් ඇති වෙනවා අර විලාපයන් අඩු වෙලා ගිහිල්ලා ඒ අඩු වෙලා ගිහිල්ලා ඒ ඒ ඒ දනාවට එතම නොවේ නමුත් කිසියම් වෙලාවකට සිද්ධන ගැටියක් තියෙනවා. ඉතින් මේකට ලොකු බලයක්. සිටිවිල්ල ලොකු බලයක්. ඉතින් මේ සත්‍යයන සම්පති මේ බල දෙකම එකට එකතු වෙනවා. ඒයි. ඊළඟට සත්‍යයන කියන වචනේට අපි තව අර්ථයක් ගත්තා. මේ නිරුක්තියක් නොවුනට එකට එකතු වී කරන සත්‍යහ නැත්නම් එකට එකතු වී කරන භාවනාව ධ්‍යානය කියන එක. එකතු වී සාමෝහික ධ්‍යානය කියන අර්ථය. ඒතර මේ ධ්‍යානය කියන එකත් හරි බලවත් දෙයක්. ඒ මේ දැන් අපේ හිතේ බලය ගැන කතා කරනකොට මේ අපිට පේන්නේ නම් අපේ හිත හරි දුර්වලයි වගේනේ. ඒ පැත්තට නැමෙනවා මේ පැත්තට නැමෙනවා හිතාගත්ත දේ කරන්න බෑ කොහොම හරි කරනවා කියලා හිතුවත් ටික දවසකින් කරගන්න බැරි වෙනවා අමතක වෙනවා දැන් මේ වගේ හරි දුර්වල ස්වභාවයක් නේ අපිට තේන්නේ හිත ගැන කියනකොට නෑ ඇත්ත ඒක නෙමෙයි මේ හිත හරි බලවත් හැබැයි මේ බලයන් එක පිට එකතු වුණොත් ඉතින් ඒක බලයක් තමයි ධ්‍යාන බලය ඒ ධ්‍යාන වලට කිසියම් සිහිය මුල් කරගත්ත අභිහාසයකින් ඒ හිතේ විසිරෙන ස්වභාවයන් වලින් හිත ඈත් කරගෙන මෑත් කරගෙන හිත ඇතුළෙන්ම තියෙන ධ්‍යානෙ මතු කරලා ගත්තාම අතර වේදන විහාරයකට සමහර විට තවත් කෙනෙක්ගේ සමේකන්ට කිසියම් අවශ්‍ය දැන් මේ සජ්ජායනය කියන්නේ සාමූහික ධ්‍යානයක් කියන එක. ඒතකොට මේ සජ්ජායනා කරනවා නම් කීප දෙනෙක් එක්ක වෙලා පිටු දෙදෙනෙක්, තුන් දෙනෙක්, හතර පහ දෙනෙක් නැතිනම් ඊටත් වැඩි පිරිසක්. ඒතර එතන ගොඩනගනවා සාමූහික ධ්‍යාන අවකාශයක්. ඒතරේ හරි බලවත්. හරි බලවත්. ඉතින් ඒ කියන්නේ අපි කාටත් පරීක්ෂණ කරන්න පුළුවන් අපි පෞද්ගලිකව කරපු පුංචි පුංචි අත්දැකීම් බැලීම් ගැන එදා කතා කළා. මේ ඒ වගේම හැම හැම දිනාටම පහසුවෙන් කළ හැකි ඒ අභ්‍යාස ගැන නැතිනම් අත්හදා බැලීම් ගැන පරේක්ෂණ ගැන අපි ඉදි ඉදිරිපත් කළා මේ මෛත්‍රී සත්‍යයය දිව්‍යමය සිලිනයක් ඊටත් එහා ගිය සිලිනයක් මේන් අපේ බොහෝ ගැටලු निराකරණය කරගන්නට පිළිවන් අඩු කරගන්නට පිළිවන් සමනය කරගන්නට පිළිවන් ජීවත් වෙන්න පිළිවන් වටපිටාව පරිසරයක් ගේ ඇතුලේ හදාගන්න පිළිවන් විදුලේ පාරේ වැඩපලේ ගොඩනගා ගන්න පිළිවන් දැන් මේ කාරණා මෙහෙම කියනකොට ගැටලු ඇති වෙන්න පිළිවන් ප්‍රශ්න ඇති වෙන්නත් පිළිවන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩසටහනේ අවසාන කාලේ ඒ ගැටලු ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරමු. දැන් ප්‍රශ්න මතුවෙනවා නම් ලියා එවන්න. ඒ ඔබ වෙනුවෙන් ඒ ප්‍රශ්න අසාවි එහෙම නැත්නම් ඒ ප්‍රශ්න අහන වෙලාවේ සිදුවීම අත්‍යත් පිළිවන්. අපි ජීවත් වෙන්නේ මේ වස විස සහිත ලෝකේ. ඉතින් මේක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හුස්ම ගන්නෙත් වස, අන්නෙත් වස, බොන්නෙත් වස, අඳින්නෙත් වස, ගමන් බිමන් යන්නේ වසවිශේෂ. ඉතින් මේ මුළු භෞතික ලෝකයේම වසවිසෙන් පිරීලා තියෙනවා. ඒක පැත්තකින් සංසාරේ කියන්නේම වහක් තමයි. මේ සංසාරේ වහක් නොවන දෙයක් නෑ. හැබැයි ඒ වහ අතර මේ සංසාරේ ටිකක් හරි නිරෝගීව ටිකක් හරි පහසුවෙන් හිත බැරි තරමට මේ පරිසරය වශයෙන් විසෙන් පිරීලා තියෙන්නේ පුරවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කෑමක් කනකොට යමක් බොනකොටත් බයෙන් කන්නේ බොන්නේ. මේ බය ඒකම එනවා ජීවත් වෙන්නේ අපි බයෙන්. ලෙඩ වෙන්නේ. මොකක් හරි අසනීපයක් හැදෙයිද? අසාත්මිකතාවයක් හැදෙයිද? සහ මැරෙයිද? ඒ අවසානයේ එන්නේ එතෙන්ට තමයි. දැන් මැරෙන බව දන්නවා. හැබැයි මේ වහ කාල මැරෙන්න වෙයිද? මැරෙන කාලෙට කලින් මැරෙන්න වෙයිද? දැන් මේ වගේ බය එකයි අපි කෑම කන්නේ හුස්ම ගන්නෙ ඇසුරු කරන්නේ සහ පාණය කරන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි මේ බයත් එක්ක බයත් එක්ක අපි දුර්වල වෙනවා. අපි බයෙන් යමක් කරනවා නම් එතනදී තිබුණු ශක්තියත් දුර්වල කරනවා. බය ස්වභාවය ඒක තමයි බය කවදාවත් ප්‍රබලේක්ව නිර්මාණය කරලා නැහැ. බයට බෑ ප්‍රබලේක්ව නිර්මාණය කරන්න. බයටත් බෑ ද්වේෂයටත් බෑ. දැන් බය ගැන පැත්තකින් තියලා අපි හිතනවා දේශය නම් හරි මේ වීරයෝ නිර්මාණය කරන දෙයක්. දෝෂ කියන චෛතසිකයට පුළුවන් වීරයෙක්ව නිර්මාණය කරන්න ප්‍රබලයෙක්ව ශක්තිමත් කෙනෙක් නැහැ. ඒ පිටින් එහෙම පේනවා ඇති. නමුත් ඇතුලෙන් දිරණ කෙනෙක්, දුර්වල කෙනෙක්, වැහැරෙන කෙනෙක්, වැටෙන කෙනෙක් තමයි බිහි වෙන්නේ බයත් එක්කයි, ද්වේෂය එක්කයි, අකමැත්ත නුරුස්නාකම එක්කයි. ඉතින් මේ ඒ නිසා මේ සතුටින් ජීවත් වෙන්න. දැන් හුස්ම ගන්න එක සතුටින් කරන්න. කෑම කෑම සතුටින් කරන්න. ආහාර අනුභවය. වතුර ටිකත් ඒකක් බොනකොට සතුටින් බොන්න. කෙනෙක් සමග කතා කරන විට දුරකථනයෙන් හරි සතුටින්. ඉතින් කොහොමද සතුටින් කරන්නේ? අපිට බයක් එනවා, අපිට තරහ යනවා. අන්න එතෙන්ට තමයි මේ මෛත්‍රියේ ආදේශනයේ අවශ්‍ය. මෛත්‍රියේ මෛත්‍රිය ආදේශ කරන්නේ. මේ ගැන අපි එදත් ටිකක් කතා කළා. දැන් අපි අපි කෑම කනකොට දැන් එදා කිව්වා උයනකොට මේ මෛත්‍රියෙන් උයන. දැන් අපි උයනේ වට පහක් දානවා තුන පහක් දානවා ඉඟුරු සුදුළු වුණ ඒ ඔක්කොම ප්‍රතිශක්තිය තියෙන දේවල් දානවනේ රම්පේ කරපින්ට. ඒකම මේ ඒකට ආදරයක් එකතු කරගන්න. මෛත්‍රියක් එකතු කරගන්න. කරුණාවත් එකතු කරගන්න. අනේ මේ කාගේ හරි බඩගින්නක් නැති වෙනවා. මගේ මහත්තයාගේ එහෙම නැත්නම් දුවගේ පුතාගේ අම්මා තාත්තගේ එහෙම නැත්නම් අපේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ එහෙම නැත්නම් කාගේ හරි සිපහක් සිපාසයක් සුද්ධාවක් නැති වෙන. එහෙම වෙන්න කියලා හිතලා උයනකොට ඒ කෑමට අපි මෛත්‍රියක් එකතු කරනවා. මේකට වියදමක් කියන්නේ හැබැයි ඒ කන කෙනාට තේරෙනවා එහි වෙනම රහක්. දැන් අද කියන්නේ එහෙම නෙමෙයි. අපි මේ කෑම කනකොට මෛත්‍රිය එකතු කරන්නේ. කියනකොට විතරක් නෙමෙයි දැන් කන කෙනාට තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කෑමක් රහයි ගුණයි මේ දෙකම තීරණය කරන්නේ අනුභව කරන කෙනා. වවන කෙනයි ප්‍රවාහණය කළ කෙනයි විකුණු කෙනයි මිලදී ගත්ත කෙනයි පිසූ කෙනයි ඒ ඒ හැම දෙනාම නෙවෙයි අවසානයේ ඕනෑම ආහාරයක් හෝ පානයක් රසවත් කරගන්නේ හා ගුණවත් කරගන්නේ එය අනුභව කරන කෙනා පානය කරන කෙනා එයාට පුළුවන් අර හැම දෙනාම බොහොම පරිස්සමින් රහතයි ගුණීතයි හදපු වවපු ප්‍රවාහණය කරපු කෑමක් වහා කරගෙන කන කන කෙනා පුළුවන් තරහෙන් නම් කන්න ආවේගශීලීව නම් ඒ ආහාරය අනුභව කරන්න ඒ ආහාරය ගැන විතරක් නෙමෙයි උයපු කෙනා ගැන විතරක් නෙමෙයි මොනම දෙයක් ගැන හරි ඒ නිසා තමයි කියන්නේ රූපවාහිනියත් එක්ක කැම කන්ට එපා කියලා. මේ රූපවාහිනියේ මේ හිත නිවන හිත සනහන දේවල් තියෙනවා. හැබැයි ඊට වැඩිය තියෙන කලබන කරන දේවල්නේ. ඒවා දිහා බල බල කලබල වෙවි, කලබල වෙවි. මේ කෑම කනකොට අපි මේ කෑමට එකතු කරනවා මානසික වසවිස. ඉතින් ඒ කෑමේ තියෙන වහයි මේ අපි එකතු කරන වහයි මේ දෙකම එකට එකතු වෙලා ඇඟ ඇතුලේදී අර තිබිච්ච ගුණේ මේ මොනවා හරි තිබ්බනම් ඒකත් නැති කළත් ඉතින් ඒ වෙනුවට මේ ආහාරය කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න මේ වවපු කෙනා කෙරෙහි මොනතරම් මහන්සියක් වෙන්න ඇද්ද දැන් මේක අපේ බෞද්ධ භාවනා සම්ප්‍රදායේ තියෙන ඉතාම වැදගත් අභ්‍යාසයක් නේ අපි ආහාර ගන්නකොට ඒ ආහාරය මගේ අතට එන්න මගේ මේ බත් ටිඟානට එන්න කී දෙනෙක් නම් මහන්සි වෙන්න ඇද්ද? ඒ වවපු කෙනා ඊටත් එහා එහෙම එහෙම ඇවිල්ලා අන්තිමට උයලා බෙදපු කෙනා එතෙන්ට එනකල් මේකට විනාඩියක් දෙකක් යයි. ඉතින් මේ විනාඩිය දෙක ලොකු දෙයක් නෙවෙයි. මේක වවන්න ගිය කාලයයි අස්සන්නු නෙලන්ට ගිය කාලයයි ප්‍රවාහණය කරන්ට ගිය කාලයයි කඩෙන් ගෙදරට ගේන්න ගිය කාලයයි හොදන්න, කපන්න, කොටන්න, උයන්න ගිය කාලයයි මේසෙට ගේන්න පිඟානට බෙදන්න ගිය කාලයයි ඔක්කොම එක බලනකොට අපිට විනාඩියක් දෙකක් හන්ද තියෙන කාලයෙන් වෙන් කරගත්ත කියන එක ඒකත් නැහැ කියනවා නම් ඉතින් මොන තරම් අවාසනාවක්ද අර හැම දිනාටම මේ ඒ අපේ වත්තිගාන පිටුපස ඉන්න පේන්න නැති හැම දිනාටම මෛත්‍රී කරන්න ඒ හැමදෙනාටම සංසාරේ යම් තාක්කල් ඉන්නවද ඒ තාක්කල් විපාසයක් සාගින්නක් ඇති නොවේවා කියා. කවදාවත් මේ ආහාර පාන නිසා දුකක් නොවේවා කියලා. මෛත්‍රී කරා. අවංකෝ. අයියෝ මේකද කණ්ඩ තියෙන්නේ කියලා නෑ. හිත නරක කරගන්න නැතුව. ඒ ටිකවත් නැති මිලියන ගාණක් ලෝකේ ඉන්නවා. බඩගින්න නිසා මැරෙන, පිපාසය නිසා මැරෙන මිලියන ගාණක් ඉන්න ලෝකෙක මේවා දිව්‍ය භෝජන. ඉතින් පොඩ්ඩක් මෛත්‍රී කරන්න. මේ හැම දිනාටම gederin ඒ Tamange gedera ළඟම ඉන්න ඉන් එහා එහා මෛත්‍රී කරන්න. එහෙම කරලා කෑම කන්න. එතකොට තේරෙයි මේකේ වෙනසක් නේ කෑම ලොකු වටිනාකමක් තියෙනවා. ඒතර මුළු අපේ අභ්‍යන්තර පද්ධතියම මේ සූදානම් මේ වටිනා දෙයක් පිළිගන්න වටිනා දෙයක් බාත්ත ගන්න වටිනා දෙයක් දිරව ගන්න. එතකොට මේ කෑමේ මොනවා හරි ඔය පෝරෙන් හරි මොනවගෙන් හරි වසක් විසක් එකතු වෙලා තිබුණද ඒවා ඒවා අඩු කරන්ට කිසියම් හැකියාවක් ශක්තියක් අර කෘතවේදී මෛත්‍රියට පුළුවන්කම තියෙනවා. 100% ක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක අඳුම ගානේ වැඩි කරන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන. ඉතින් බේතක් ගන්නකොටත් එහෙම පුළුවන් අපේ දාතුව කාට හරි බේතක් දෙනකොට මෛත්‍රියෙන් දෙන්න. දැන් ගන්නකොටත් මෛත්‍රියෙන් ගන්න. ඒ බෙහෙත් දීපු කෙනා කෙරෙහි මෛත්‍රියෙන්, හදපු කෙනා කෙරෙහි මෛත්‍රියෙන් ගන්න. අරගෙන බලන්න වෙනස. ඉතින් මෙය මේ ජීවිතේ මහ පෙරලියක් කරන්ට පිළිවන් ධර්මතාවක් මෛත්‍රිය අපි කාගෙත් ඇතුලේ නිදාගෙන සිටින්න බීජයක් තමයි මෙත්තා. අපි එකතු වෙලා සාමූහිකව මේ මෙත්තා වගා කරමු. මෙත්තා වවා ගමු. ඒ මෙත්තා වල මල්ඵල එකට අත්දකින්න. දැන් ඒ විවෘත භාවයෙන් අපි අර ඒ මෙත්තා සත්‍යයනාවේ මෙත්තා ඒ සිංහල අනුවාදයට දැන් සමන් දෙමු සමන් දීමත් එක්කම ඒක හදවතින්ම එකතු වෙන්න බලන්න ඒ තියෙන ඒ වචන ඒ අදහස් ඒ රිද්මය ඒ නිශ්ශබ්දතාවය මේ සියල්ල එක්ක ඉන්න බලන්න බාහිර සිටිවිලි බාහිර කල්පනා ඒ සියල්ල ඈත්මත් කරලා එක මොහොතකට හරි මේ මෛත්‍රියෙන් දායාද කරන සිත ඒකාග්‍රතාවයක් අත්දකින්න පිළිවන් වෙයි සිටිනු ගතිනු අපි ලෝකෙ කොහේ හිටියත් කල්යාණ මිත්‍රරුනි මේ වෙලාවේ මේ මෛත්‍රියත් එක්ක එකතු වෙනකොට අපි හැම දෙනාම එකම කුටියක එකම අවකාශයක එකට මේ මෙත්තා සජ්ජායනාව මෛත්‍රී ධානය සාමූහික ධානයට සම්බන්ධ වෙනවා ඒ හැඟීමෙන් ඒ විශ්වාසයෙන් අපි ඒ සමන් දීම කරනු මෙත්තා සජ්ජායනාවට ඒකත් එක්ක භාවනාවත් වඩමු.